පින්වත් හැම දිනාටම අද දවසේදී බලාපොරොත්තු වෙනවා අභිධර්ම පිටකයේහි ධම්ම සංගණී ප්‍රකරණය ඇසුරු කරගෙන මින් ඉදිරියට රූපකාණ්ඩය පිළිබඳව විග්‍රහයක් කරගෙන යන්නට අභිධර්ම පිටකයේ ධම්මසංගණීපකරණේ රූපකාණ්ඩය ඇසුරු නිස්ත්‍රි කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයා නොදකින්න තැනකින් ලෝකයට නොපෙනෙන තැනකින් චතුරාර්ය සත්‍ය ධර්මතාවයේ වටහා ගැනීම පිණිස පෙන්නලා දෙන්නට යෙදුණු බොහෝ කාරණාවන් තෝරා බේර ගන්නට පහසු මගක් වෙනවා මේ රූපයේ පිළිබඳව අපි තෝරා බේරගත්තොත් යම්කිසි කෙනෙකුට පුළුවන්කම ලැබුණුතින් රූපයෙන් මිදෙන්නට මගක් තෝර බේර ගන්නට ඒකම මේ ලෝකයෙන් මිදුනා හා සමාන වෙනවා. අපි තෝරගන්නට වටිනවා ඒ තරමටම මේ අභිධර්ම පිටකේ විභංග වශයෙන් ප්‍රකරණ වශයෙන් වෙන් කරලා බෙදලා බලන්නට විභජ්‍යවාද කරලා ඒ තථාගත දර්ශනය ගැඹුරෙන් අධ්‍යයනය කරගන්නට උතුම් දර්ශන භූමියක් ඇති කරගන්නට බොහෝම වැදගත් වෙන උපකාර වෙනවා. ඒ නිසාම මින් ඉදිරියට බලාපොරොත්තු වෙනවා අභිධර්ම පිටකේ නොයෙක් නොයෙක් පෙන්නලා දීලා තියෙන කාරණාවන් උපනිශ්‍රය කරගෙන උපකාර කරගෙන ධර්ම කාරණා සාකච්ඡා කරන්නට. ඒකේ මූලිකතම පියවරක් වශයෙන් ධම්මසංගණිප්පකරණේ රූපකාණ්ඩය ඇසුරු කරගෙන ධර්ම කාරණා කිහිපයක් සාකච්ඡා කරගන්නට අද දවසේදී බලාපොරොත්තු වෙනවා. අපි දකින්නට වටිනවා මේ ලෝකයා ලෝකයේ තුල ජීවත් වෙන්නෙම පවතින ලෝකෙකට අපි උප්පත්තිය ලැබල ඉවර වෙලා ඒ පවතින ලෝකේම ජීවත් වෙලා ඒ ලෝකයේ තියෙන නැද්දිම අපි මැරිලා යනවා ලෝකේ පවතිනවා කියන තැනකුයි නුයි ලෝකේ පරිහරණය කරන්නේ මව් කුසකින් නිපදුනා මම තිබිච්ච ලෝකයකට ඒ තිබුණු ලෝකේ වින්දනය කරලා විඳලා ගත කරලා ඒ ලෝකේ තියෙන නැද්දිම මැරිලා යනවා කියන තැනක නුයි ලෝකේ දකින්නේ ලෝකේ පරිහරණය කරන්නේ එහෙමනම් අපි කල්පනා කරලා බලන්නට ඕන තැනක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ කවම කවදාකවත් තියෙන ලෝකයක් පවතින ලෝකයක් ගැන නෙවෙයි ඉපිද නිරොද්ධ වෙන ලෝකයක් එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු ගෙවිල යනකොට නිරෝධ වෙලා යන ලෝකයක් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ ගැඹුරෙන් පෙන්ලා දීලා තියෙන්නේ. හැබැයි අපිට තියෙන දැක්ම තමයි ලෝකයා දකින්න දැක්ම තමයි පවතින ලෝකයක්ම තියෙනවා ඒ පවතින ලෝකේමයි අපි උපදින්නේ ඒ පවතින ලෝකේම අපි කාලාන්තරයක් ජීවත් වෙලා අපි මැරිලා ගියා ලෝකයේ තවම තියෙනවා එහෙනම් අපි කල්පනා කරලා බැලුවොතින් ඒ කියන තැනකනුයි අපි ලෝකේ දකින්නේ හැබැයි මේ කාරණාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ නොගැලපෙනවා කියන්න හේතුවම තමයි තථාගත බුදුරජාණන් වහන්සේ කොයිම මොහොතකවත් ඇත කියන අන්තේදීවත් නැත කියන අන්තේදීවත් ධර්මයේ විස්තර කළා නැහැ. එහෙනම් ලෝකය තියෙන තියෙන එකක් නොවේ කියනකොට නැහැයි කියලා කියන්න හදනවා කියලා වර්ධව වටහා ගන්නත් හොඳ නැහැ. ඇත කියන අන්තේවත් නැත කියන අන්තේවත් බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. යම් කෙනෙක් උදේ දකින්නවා නම් එහෙම නැත්තම් උදේ ඥානෙ පහල කරගෙන උදේ දකින්නකොට නැත කියන අන්තිම මිදිලා යනවා. වය දකින්නකොට ඇත කියන අන්තයෙන් මිදලා යනවා. එහෙනම් උදේවේ දකින්නකොට පවතිනවා හෝ නැතුවා කියන අන්ත දෙකෙන් මිදිලා පුළුවන්කම ලැබෙනවා හේතු ප්‍රත්‍යයෙන්ම උදාවීමක් තියෙනවා ඒ හේතු ගෙවිලා යනකොට වය වීමක් තියෙනවා කියන තැනකින් දකින්නට. එතකොට අපි කල්පනා කරලා බලන්නට ඕන ඒ උදේවේ දකින්නවා කියන කරණාවෙදිත් අපිට කොයිම මොහොතකෙදිවත් බාහිර සතර මහා ධාතුවක් හරි තියෙනව නේද රූප කලාප කැඩි කැඩි බිඳි බිඳි යන තැනකින් කියලා උදේවේ දකින්න නුවණක් ගැනනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අද දවසේදී අන්වීක්ෂ කාචයකින් බලලා රූපයේ වෙනස් වීමක් ගැන කතා කරන තැනකින් නම් නෙවෙයි තථාගත බුදුරජාණන් වහන්සේ උදේවැයි කියන කාරණාව පෙන්වලා දීලා තියෙන්නේ. එහෙමනම් ඒ ධර්ම කාරණාව පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු බවට පත් වෙන්නේ නැහැ. මොකද අද දවසේදී අන්විස අන්වික්ෂ කාචයක් හදලා ඒකෙන් ඒ රූපය කැඩිලා කුඩු වෙලා බිඳිලා යනවා කියන තැනකින් දකින්න ඥානය පහළ කරගත්තේ බුද්ධ දේශනාවක් තුලින් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ දර්ශනයක් තුලින් නෙවෙයි එමනම් ඒක බුද්ධ ශාසනයට අයිති කොටසක් නෙවෙයි ඒ කොටසෙන් උදේවැය දකින්නට තෝරගන්නට යනවා කියන එකම මහා මුලාවක පැටලෙන වැඩපිළිවෙලක් අන්න ඒ නිසාමයි මේ අභිධර්ම පිටකය බොහෝම වැදගත් වෙන්නේ අපිට ධර්ම කාරණාවන් තෝර බේර ගන්න ගියාට පස්සේ අභිධර්මයේ කියලා කියන්නේම අපිට නොපෙනෙන පැත්තකින් බුදුරජාණන් වහන්සේ විසින් දහම් පරයය විස්තර කරලා පෙන්වපු පැතිකඩක් අපි අද දවසේදී සූදානම් වෙනවා රූපයේ පිළිබඳව කතා කරන්නට තත්ත කතමන් සබ්බන් රූපන් මේ රූපය කුමක්ද කියලා විමර්ශනය කරලා බලනවා. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපන් ඉදං උච්චති සබ්බන් රූපන් සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයත් යන මේ සියල්ලටම රූපය කියලා විස්තර කරනවා අපි තෝරගන්නට වටිනවා සතර මහා භූත කියලා කිව්වම පඨවි ආපෝ තේජෝ වායෝ භූත කොටස් ටිකත් ඒ භූතයන්ගේ උපාදාය රූප විදිහට එහෙම නැත්නම් ඒ භූතයන් නිසාම පවතින රූප විදිහට තියෙන සියල්ලටම කියනවා අපි රූප කියලා. එතකොට මේ රූප කියන කාණ්ඩේදී උපාදාය රූප පිළිබඳව ඉදිරියට විස්තර කරගන්නවා අතීත රූප අනාගත රූප වර්තමාන රූප දුර රූප ළඟ රූප ආදී වශයෙන් හීන රූප පනීත රූප ආදී වශයෙන් උත් චක්කු රූප වර්ණ රූප සෝත රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ආදී කොටගත් රූප කාණ්ඩයන් පිළිබඳව ඉදිරියට විග්‍රහ කරගන්නට බලාපොරොත්තු වෙනවා අද දවසේදී අපි කතා කරන්නේ ඒ කොයියම් ආකාරයක හෝ ඒවා රූප කියන තැනක එහෙම නැත්නම් සබ්බන් රූපං කියවම සතර මහා භූත හෝ ඒ භූතයන් උපාදාන කරගෙන එහෙම නැත්නම් ඒ භූතයන්ගේ උපාදාය රූප විදිහට පවතින ඒ භූතයන් ඇසුරු නිස්සය කරගෙන පවතින සියල්ලටම අපි කියනවා සබ්බන් රූපන් කියලා එතනදී අපි අද දවසේදී මේ රූප සංග්‍රහයේ ඒක විදේන රූප සංගහෝ කියන කොටසේ සබ්බන් රූපන් න හේතු අ හේතුකම් හේතු විප්පයුත්තන් කියපු කාරණාවයි සාකච්ඡා කරගන්නට බලාපොරොත්තු වෙන්නේ සබ්බන් රූපන් න හේතු අ හේතුකං හේතු විප්‍රයුත්තන් කිව්වට පස්සේ හැම රූපයක්ම න හේතුයි අ හේතුකයි හේතු විප්‍රයුක්තයි කියලා කියනවා. හැම රූපයක් තුලම හේතු යෙදෙන්නේ නැහැ කියනවා. අ හේතුකයි කියලා කියනවා. හේතු විප්‍රයුක්තයි කියලා කියනවා. එහෙනම් මේ න හේතු අ හේතුක හේතු විප්‍රයුක්ත කියන කාරණාවෙන් පැහැදිලි කරන්නෙම ලෝභ ද්වේෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ ආදී කොටගත් කිසියම් ආකාරයක හේතුවක් රූපය තුල යෙදෙන්නේ නැහැ කියලා. එහෙනම් කොයිම මොහොතකවත් රූපයක් දිහා බලලා රූපයක් දිහා දැකලා අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ලෝභය උපද්දවන්න ද්වේෂය උපද්දවන්න මෝහය උපද්දවන්නවත් අලෝභය අද්වේෂය අමෝහය උපද්දන්නවත් රූපය දිහා බලලා කොයිම විදිහකටවත් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව තෝරගන්න ඕන. හැබැයි අපි ලෝකය පරිහරණය කරනකොට ලෝකයා දකින්නෙම පවතින ලෝකයක පවතින රූපයක ලෝභ ද්වේෂ මෝහයන් වින්දනය කරනවා අලෝභ ද්වේෂ සමෝහයන් වින්දනය කරනවා කියන තැනක ඉඳලා එහෙම නැත්නම් රූපයෙන් යමක් විඳින්න පුළුවන් කියන තැනක ඉඳලායි ලෝකයා ලෝකයේ ගැන කතා කරන්නේ. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ නමක් රූපයේ පිළිබඳව පෙන්වලා දීලා තියෙන්නේ ඊට එහා ගියපු තැනකින්. අපි කල්පනා කරලා බලන්නට ඕන ඇයි මේ බුදුරජාණන් වහන්සේ රූපය තුල හේතු යෙදෙන්නේ නැහැයි කියලා කිව්වේ. නැහේතු කියලා කිව්වේ අහේතුකේ කියලා කිව්වේ හේතු විප්‍රයුක්තය කියලා කිව්වේ ඇයිද කියන කාරණාව අපි හොයලා බලන්නට ඕන. හොයලා බලන්නට වටින කාරණාවක්. අපි මෙන්න මේ විදිහට තෝරගෙන බලන්නට ඕන. මුලින්ම අපිට මෙතනදී මේ රූපය ගැන කතා කරනකොට තියෙන රූපයක් මම විසින් දකින්නවා කියන දෘෂ්ටිය මුලින්ම ඉවත් කරගත යුතු වෙනවා මේ හේතු යෙදෙන්නේ නැහැ කියන කාරණාව තෝරගන්න ගියාට පස්සේ එහෙමත් නොවේ නම් නහේතුය අහේතුකේ හේතු ඉපයුක්තේ කියන කාරණාව අවබෝධ කරගන්නට යනකොට තෝරගන්න යනකොට අපි ඒකාන්ත වශයෙන්ම දැනගත යුතු වෙනවා පවතිනා වූ රූපයක් තියෙන අනාදිමත් කාලයක සිට ඒ රූපයමයි මේ මොහොතදී පෙනුනේ ඒ රූපය අනාගතයටත් පවතිනවා කියන තැනකින් ලෝකය දකින්නට ගියොත් මේකේ මහා ගැටලුවක් තියෙනවා. අපි කොහොමද එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු විදිහට රූපය කියන්නේ උපදින ධර්මතාවයක් ඇහැ කියන්නේ උපදින ධර්මතාවයක් ඒ ඇහැයි රූපයි නිසා හටගන්න යම් චක්කු විඥානයක් ඇත්තම් ඒ තුන් දෙනාගේ ස්පර්ශයෙන් මේ මොහොතේදී අපිට වේදනා සංඥා දෙකක් ඇසුරු කරගෙන වර්ණ මාත්‍රයක් පමණමයි හඳුනගෙන තියෙන්නේ කියන තැනකින් අපිට මේ ඇහැ ගැන රූපය ගැන කතා කරන්නට වෙනවා ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ ලෝක සූත්‍රයේදී ලෝකයේ විදිහට පෙන්වලා දීලා තියෙන්නේත් පංච උපාදානස්කන්ධ ලෝකයේ පිළිබඳව මිසක් පවතින ලෝකයක් ගැන නෙවෙයි. එතකොට අපි තෝරගන්නට වෙන හැම නිතරම ලෝකයේ පවතිනවා පවතින ලෝකයක මම ඉන්නවා ඒ පවතින ලෝකේ තියෙන දෙයක්ම මට පෙනෙනවා කියන දෘෂ්ටිය මේ බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට ඇත කියන අන්තයට වැටෙන්නට සිද්ධ වෙනවා. මේකෙන් අදහස් කරන්නේ නැතයි කියලා නෙවෙයි උපදින ධර්මතාවයක් තියෙනවා හේතු ප්‍රත්‍යයෙන් ඒ උපදින ධර්මතාවයේ හේතු ගෙවිල යනකොට නිරෝධ වෙලා යනවා කියන තැනකිනුයි අපිට මේ කාරණාව විග්‍රහ කරගන්න වෙන්නේ. එතකොට උච්ඡේද දෘෂ්ටියෙන් සාස්ෘත දෘෂ්ටියෙන් කියන දෘෂ්ටි දෙකෙන්ම මිදිලා අපිට මේ ධර්ම කාරණාව විග්‍රහ කරගන්නට පුළුවන්කමක් තියෙනවා. අපි නිතරම තෝරගන්නට ඕන අපි කතා කරන්නෙම ඇහැ විදිහට අද දවසේදී මේ භෞතික වූ රූපකය තුල ලෝක සම්මතය තුල ඇහැ කන නාසය දිව ශරීරය කියලා දාගත්ත තැනකින් හැබැයි ඇහැ ගැන කතා කරනකොට අපිට ඊට එහා තැනකින් ඇහැගෙන කතා කරන්නට වෙනවා. අනිදස්සන විච්ච ඇහැ මොකද්ද කියන තැනකින්. මෙතනදී පෙන්වන්නේ සනිදස්සන ඇහැක් ගැන නෙවෙයි. පෙනෙන ඇහැක් ගැන නෙවෙයි. මෙතනදී කතා කරන්නේ අනිදස්සනු ඇහැක් පිළිබඳව. අනිදස්සනයි සප්පටිගයි කියන තැනකනුයි බුදුරජාණන් වහන්සේ ඇහැ ගැන පෙන්වලා දීලා තියෙන්නේ. ඇහැ නොපෙනෙන ධර්මතාවයක් හැබැයි ගැටෙන ධර්මතාවයක්. දැන් අපි තෝරගන්න ට්‍රෝන ඇහැ රූපයට ගැටුනේ නැත්තම් කොයිම මොහොතකවත් අපිට විඥානයක් සකස් වෙන්නේ නැහැ. ඒ ඇහත් රූප චක්කු විඥානත් කියන දෙක ස්පර්ශ වුණේ නැත්තම් ගැටීමක් සිද්ධ වුණේ නැත්තම් වේදනාවක් ජනනය වෙන්නේ නැහැ. අපි හිතලා බලමුකෝ ඇයි මේ ඇහැ අනිදස්සනයි කියලා කිව්වේ කියලා. අපි නිතරම තෝරගන්නට ඕන ඇහැ තිබුණා කියලා හරි අපිට දැනගන්නට අවස්ථාවක් ලැබෙනවා නම් ලැබෙන්නේ පෙනීම හැටගත් තැනදී විතරයි. පෙනීමක් හටගත්තේ නැත්නම් අපිට ඇහැක් තිබුණද රූපයක් තිබුණද කියලාවත් දැන හඳුනා ගැනීමක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි තෝරගන්න ඕන නිතරම ඇහැ කියන කාරණාව හෝ රූපය කියන කාරණාව දෙකම අපිට නිරන්තරයෙන්ම පනව ගන්න පුළුවන්කම ලැබෙන්නේ දිට්ඨ කියන මට්ටමින්. පෙනීම කියන තැනදී. පෙනීම කියන තැනදී පමණමයි වර්ණ රූපේ විද්‍යාමාන වෙන්නේ ඇහැ කියන කාරණාව අපිට විද්‍යාමාන කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නැතුව කෙනෙකුට කියන්න පුළුවන් වෙයි මේ ඇහැ පේන්නේ කොහොමද ඇහැක් නැහැයි කියලා කියන්නේ ඇහැ පේනවා කියලා. මේ භෞතික කය මේ ඇහැ තියෙන්නේ කියලා ඇඟිල්ල දික් කළා කෙනෙක් පෙන්නයි. හැබැයි ඇහැ සනිදස්සනයි කියලා බුදුරජාණන් වහන්සේ කොහොමටවත් පෙන්වලා දීලා නැහැ. පෙන්වේ අනිදස්සනයි කියලාමයි. දැන් අපි කල්පනා කරලා බලමුකෝ අපි භෞතිකයට ගිහිල්ලා ලෝක සම්මතයේ ඉඳලා මේක චුට්ටක් බලමු. ඇහැ කියන එක නිරන්තරයෙන්ම සකස් වෙලා තියෙන්නේ අපි මේ භෞතිකයේ ඉඳලා කතා කරන්න හදන්නේ. ලේ වලින්, මස් වලින්, නහර වලින්, සිවියකින් කියලා ගත්තොත් එහෙම. සෛල වලින් කියලා ගත්තොත් එහෙම. දැන් අපි කල්පනා කරලා බලමු ඒ ඇහැ සකස් වෙච්ච ලේ වලටද අපි ඇහැ කියන්නේ. මස් වලටද ඇහැ කියන්නේ. සිවියටද ඇහැ කියන්නේ ස්නායු වලටද ඇහැ කියන්නේ කියලා බැලුවොත් එහෙම. ලේ වලට ඇහැ කිව්වොත් ලේ තියෙන හැමතැනම ඇහැ වෙන්න ඕනේ. ස්නායු වලට හැකියුවොත් ස්නායු තියෙන හැමතැනම හැවෙන්න ඕන. මස් වලට හැකියුවොත් මස් තියෙන හැමතැනකදීම හැතියෙන්න ඕන. ඔන්න ඔය කියන තැනකින් අපි ගත්තොත්ින් අපිට කියන්නට වෙයි මුළු ඇඟ පුරාම ඇහැ පවතිනවා කියලා. සිරුර පුරාම ඇහැ තියෙනවා කියලා. එනම් භෞතික වශයෙන් මේ කාරණාව ගත්තත් ඒක එහෙම වෙන්නේ නැහැ. අපි මේ ලේයට මස් නහර සම් ස්නායු කියලා පනවගත්ත තැනදිත් අපිට මුණ ගැහිලා තියෙන්නෙම වර්ණ මාත්‍රයක් විතරමයි. ඒ වර්ණ මාත්‍රයේ ආරම්භයලා කහ කොළ රතු ලේ ස්නායු මස් කියලා දාගත්ත පනවගත්ත සම්මුතිය සංකල්පිත රාමුවක් තියෙනවා මිසක යථාර්ථයේ කවදාකවත් අපිට ඒ හම් මස් නහර ලේ කියන තැනකින්වත් අපිට මුණ ගැහිලා නැහැ මුණ ගැහිලා තියෙන්නේම වර්ණ මාත්‍රයකින් විතරමයි ලෝකයේ රූප කියන කොටස වර්ණ රූප කියන කොටස එහෙනම් අපි කල්පනා කරලා බලන්නට ඕන අපිට ඇහැ කියන කාරණාව කවදාකවත් දැක ගන්නට පුළුවන් කමක් ලැබිලා නැහැ ඒක අනිදස්සනමයි. ඇහැ කියන කාරණාව අපිට දැනගන්නට ලැබෙන්නෙම පෙනෙන මාත්‍රයෙන් විතරමයි. පෙනෙන මාත්‍රයෙන් නම් අපිට ඇහැ කියන කාරණාව පණවන්නට පුළුවන්කම ලැබෙන්නේ පෙනීම යම් මොහතක හටගත්තේද ඒ මොහොතේදී ඇහැ හට ගැනීම තියෙන්නේ. එහෙනම් දැන් තෝරගන්නට ඕනේ ඒ නිසාමයි ඇහැ අනිදස්සනයි කියලා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ පවතින ඇහැක් ගැන නෙවෙයි පෙන්වලා දීලා තියෙන්නේ උපදින ඇහැක් ගැන බව අපි නුවණින් තෝරගන්නට ඕනේ. එහෙනම් ඔන්න අපි කතා කරනවා ඇහැට රූපයක් පතිත වෙන මොහොත චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා කියන තැනකින් අපි රූපේ පිළිබඳව දැක ගන්නට බලමු. අපි නිතරම තෝරගන්නට ඕන චක්කු විඥාණයට කවදාකවත් ගස්ගල් ඉරහඳ පෙනිලා නැහැ. කවම කවදාකවත් අපිට අම්මවත් තාත්තවත් දුව පුතා පුංචි අම්මා බාප්පවත් පෙනිලා නැහැ. අපිට කවම කවදාකවත් මේ ලෝකේ අපි හිතන් ඉන්න වස්තු පෙනුනයි කියන තැනකින් අපි ගත්තොත් මේස පුටු ඇඳන් පෙනුනා කියලා මේක යථාර්ථයේ සත්‍යයක් නෙවෙයි. මොකද අපි තෝරගන්නට ඕන අපි හිතලා බලමුකෝ අපි කැමරාවක් අරගෙන ෆොටෝ එකක් ගන්නකොට ආලෝක සංඥාව පතිත වෙලා සතර මහා ධාතුව මත එහි උපාදාය රූප වශයෙන් තිබුණු වර්ණ සටහන ආලෝක සංඥාවෙන් අරගෙන ඇවිල්ලා යම් සකස් කිරීමකට භාජනය කරලා ඒ වර්ණ මාත්‍ර එළියට දානවා හැබැයි අපි තෝරගන්නට ඕන ඒ ෆොටෝ එකේ කවදාක්වත් බාහිරේ තිබුණු රූපේ තිබුණා නෙවෙයි වර්ණ සටහන් ටිකක් සටහන් කරගත්තා. එන අඩුම තරමේ ෆොටෝ එකේ තියෙන්නේ බාහිරේ තියෙන තිබුණු වර්ණ සටහනකුත් නෙවෙයි. එහි තියෙන්නේ වර්ණ ඡායා මාත්‍රයක් පමණමයි. ඔන්න ඔය කියන වර්ණ ඡායා මාත්‍රය ආරම්භයලා අපි මොකද්ද කරන්නේ ඒ වර්ණ ඡායා මාත්‍රේ ආරම්භයලා කහ කොල් කොළ නිල් රතු කියන තැනකින් අපි පනවගෙන තියෙනවා කහ කොළ නිල් රතු කියන එකක්වත් අපිට පෙනිලා නැහැ වර්ණ නානාත්වයක් තියෙන්නට පුළුවන් ඒ වර්ණ නානාත්වයටත් කහකොළ නිල් රතු කියලා යොදාගත්ත සංකල්පිතයක්මයි තිබිලා තියෙන්නේ පවතින්නේ කියන තැනකින් අපි දකින්න ඕනේ. අපි මෙහෙම හිතලා බලමුකෝ උපමාවක් අරගෙන රූපය කියලා කිව්වම වර්ණ රූපය විතරක් නෙවෙයි සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප මේ ටිකත් රූපේටම අයිති කොටසක්මයි. අපි හිතලා බලමු අපි ඉදිරියට ගමු අපි අඹ ගෙඩියක්. ඇත්තටම අපි අඹ කියන සම්මුතිය අහලා දැනගත්තනම් දැනගත්තේ සෝත විඥානේ හරහා. ඒක සද්ද මාත්‍රයක්. ඒ සද්ද මාත්‍රේ ඇසුරු නිස්රි කරගෙන අපි අඹ කියලා සෝත විඥාණයෙන් හඳුනාගත් ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ වර්ණ මාත්‍රේ ආරම්භයලා මේ අඹවල වර්ණය කියලා හඳුනාගත් ස්වභාවයක් තියෙනවා. අඹවල සුවඳ කියලා ගාන විඥානයේ හර හඳුනාගත් ස්වභාවයක් තියෙනවා. අඹවල රසය කියලා දිව්‍යා විඥානය හරහා හඳුනාගත් ස්වභාවයක් තියෙනවා. අඹවල ස්පර්ශය කියලා කාය විඥානය හරහා හඳුනාගත් ස්වභාවයක් තියෙනවා. අපි හිතලා බලමුකෝ ඇසට පතිත වුණු වර්ණ සටහන ඇසුරු නිශ්චය කරගෙන අපි ඇත්තටම මෙතනදී බැලුවොතින් බාහිරේ තිබුණු වර්ණ සටහනවත් නෙවෙයි අපිට වේදනා සංඥා ඇසුරෙන් හඳුන ගන්නට ලැබිලා තියෙන්නේ ඒ බාහිරේ වර්ණ සටහන නිසා හටගත්ත ඡායා මාත්‍රයක්ම පමණයි. අන්න ඒ කියන ඡායා මාත්‍රය හරහා අපි මොකද්ද කළේ අඹ කියන සංකල්පිතය ගොඩනගා ගත්තා. අපි ලෝකේ පරිහරණය කරන්නෙම්ම අපිට මේ තියෙන දෙයක් පෙනෙනවා ඒ පෙනෙන දේම අපිට අල්ලන්නට පුළුවන් ඒ පෙනෙන දේම විඳින්නට පුළුවන් කියන තැනකිනුයි ලෝකේ පරිහරණය කරන්නේ තියෙන දේම පෙනෙනවා කියන තැනකින් ගත්තොත් තියෙන දෙයක් පේනවා කියන තැනට වැටෙනකොට අපි ඇත කියන අන්තයට වැටෙනවා. අපි නිතරම තෝරගන්න ඕන තියෙන දෙයක් පෙනෙනවා නෙවෙයි චක්කුංච පටිච්ච රූපේච චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා මෙන්න මේ වේදනා සංඥා දෙකක් ඇසුරු කරගෙන ස්පර්ශය නිසාම දැනෙනවා මිසක් ස්පර්ශය නිසාම වේදනා සංඥා දෙකක් හරහා දැනගන්නවා ඇරුණුකොට වෙන අපිට පෙනෙනවා කියලා දෙයක් පනවන්නේ නැහැ. එහෙනම් ස්පර්ශ මාත්‍රයටයි පෙනීම හටගන්නේ. එහෙනම් තියෙන දෙයක් පෙනුනා නෙවෙයි පෙනෙනවා කියන එක සංකත ධර්මතාවයක් මේ මොහොතේදී ඉපදුනා කියන තැනකින් දකින්නට ඕනේ. ස්පර්ශය නිසාම ඉපදුනා කියන තැනකින් දකින්නට ඕන. එහෙමනම් තියෙන ධර්මතාවයක් නෙවෙයි මේ ස්පර්ශය නිසා ඉපදිච්ච ධර්මතාවයක්. දැන් අපිට හිතෙනවා මොකද්ද? එහෙනම් මෙන්න මේ පෙනිච්ච එක තියෙනවා ඒ තියෙන එක අපිට අල්ලන්න පුළුවන් විඳින්න පුළුවන් කියලා. හැබැයි අපි හිතලා බලමුකෝ අපි ගිහිල්ලා ඉවර වෙලා පෙන්ුණා කියන අඹ ගෙඩිය කියලා ගොඩ නැගිච්ච ටික වර්ණ සටහන ආරම්භයලා අර සංකල්පිතව මනෝමූලිකව මනෝවිඤ්ඤාණයෙන් ආවර්ජනය කළ අඹ කියලා පෙන්නපු තැනකදී අඹ අල්ලනවා කියලා අපි ගිහිල්ලා ඇල්ලුවොතින් සෝත විඥාන්නේ හරහා ගත්ත වචන මාත්‍රේ මෙනෙහි කරන බවක් නම් තියෙනවා අඹ කියලා. මේ අඹවල පාට අල්ලනවා කියලා මෙනෙහි කරන බවක් නම් තියෙනවා හැබැයි වර්ණය කවදාකවත් කාය විඥාණයට ගෝචර වෙලා නැහැ. ඇල්ලුවොත් එහෙම තදගතියක් අහුවේ. හැබැයි තදගතිය කියලා කියන්නේ පොට්ටබ්බ ධර්මයේ කයට ස්පර්ශ වෙලා ස්පර්ශය නිසා එම් හොත ඉපදිච්ච ධර්මතාවයක්. ස්පර්ශ මාත්‍රයට දැනුණා මිසක ඊට කලින් තිබුණා නෙවෙයි. අපිට හිතෙන්නෙම කලින් තිබුණු එකක් තමයි මේ අල්ලලා දැනගත්තේ කියලා. හැබැයි යථාර්ථය නම් ඒ ස්පර්ශය නිසා ඒ මොහොතේ ඉපදිච්ච ධර්මතාවයක් දැනගත් සංකත ධර්මතාවයක් විතරමයි දැනගත් ස්වභාවය. එහෙනම් තෝරගන්න වර්ණ සටහන ස්පර්ශ වෙලත් නැහැ. ඒ ස්පර්ශ උනේම ඒ මොහොතේදී ඒ කායට පොට්ටබ්බ ධර්මයේ ගැටිලා ඇතිවිච්ච ස්වභාවයක් විතරයි. ඒ ස්පර්ශ මාත්‍රයේ දිනුයි අපි ස්පර්ශ වුණා කියලා හරි දැනගත්තේ. ඒ තදගතිය කියලා හරි දැනගත්තේ තදගතිය කිව්වෙත් අපි පනවගත්ත සංකල්පිතයක් මිසක දැනීම මාත්‍රයක් විතරමයි. ඒකත් අපි දැනගත්තේ ඒ මාත්‍ර මොහොතේදී. අපිට දැන් වෙලා තියෙන්නේ තිබුණු එකම ඇල්ලුවා. අපි ඇල්ලුවා කියලා හිතනවා මොකද්ද? කහ පාට අඹ ගෙඩිය මං ඇල්ලුවා, කොළ පාට අඹ ගෙඩිය මං ඇල්ලුවා කියන තැනකිනුයි අපිට හම්බ වෙන්නේ. හැබැයි කහ පාට අඹ ගෙඩිය ඇල්ලුවා කියන එක මනසේ සංකල්ප වලින් මෙනෙහි කළ දෙන බවක් තියෙනවා. හැබැයි අතාරතේ මේ මොහොතේදී කයට පොට්ටබ්බ ධර්මයේ ස්පර්ශ වෙලා කාය විඥානයේ පහළ වෙලා තුන් දෙනාගේ ස්පර්ශය නිසා දැනගත්ත මිසක් අපි කහ පාට අඹ ගෙඩියක් කොළ පාට අඹ ගෙඩියක් නම් අල්ලලා නැහැ. ඔක යථාර්ථය. දැන් ඊට පස්සේ අපි හිතනවා මේක නහය ළඟට අරගෙන අනේ මේ කහ පාට අඹ ගෙඩිය කොළ පාට අඹ ගෙඩිය කොයිතරම්නම් සුවඳද? බලන්නකො ඒකේ තියෙන මොඩකම කොයිතරම්ද කියලා. දැන් තිබුණු දේ ඇල්ලුවා කියන තැන විතරක් නෙවෙයි අල්ලපු දේයි මං විඳින්නේ කියන තැනකටපත් වෙලා. දැන් තෝරගන්නකෝ වර්ණ සටහනේ සුවඳ තිබුණෙත් නැහැ. කාය විඥාණයට දැනිච්ච දැනීම් මාත්‍රයේ සුවඳක් තිබුණෙත් නැහැ. හැබැයි සතර මහා ධාතු ඇසුරු කරගත්ත ගන්ධ රූපේට මේ මොහොතදී මොකක්ද උනේ? නාසි ස්පර්ශ වෙලා හටගත්ත ගාන විඤ්ඤාණය නිසා ඒ තුන් දෙනාගේ ස්පර්ශයෙන් සුවඳ දැනගත් බවක් තියෙනවා. හැබැයි අපි තෝරගන්න ඕන ඒ දැනගත්තා වූ සුවඳ අපි හිතනවා තිබුණු කහපාට අඹ ගෙඩියේ මං අල්ලගෙන ඉන්න අඹ ගෙඩිය සුවඳයි කියලා මුලාවකින්නවා. එහෙනම් තිබුණු අඹ ගෙඩිය මං ඇල්ලුවා අල්ලලා නැහැ ළඟට ගත්තා. ඒ අඹ ගෙඩිය සුවඳමයි මං විඳින්නේ කියන තැනක ඉන්නවා. ඒ මොහොතට ඇත්තටම නාසයට ගන්ධය ගැටිලා ගාන විඥානයේ පහළ වෙලා ස්පර්ශය නිසා තුන්දෙනාගේ ගන්ධය දැනගත්තා වූ ස්වභාවයක් tie දැනීම මාත්‍රයක් තියෙනවා. මෙන්න මේ දැනීම මාත්‍රය අරඹේලා අපේ මනසෙන් මෙනෙහි කළා දෙන ස්වභාවයක් තියෙනවා. මනසෙන් උපද්දවලා දෙන ස්වභාවයක් තියෙනවා මතක් කළා මෙනෙහි කළා දෙන ස්වභාවයක් තියෙනවා. තිබුණු අඹ ගෙඩිය කහ පාට කොළ පාට එක අල්ලගෙන මම සුවඳ විඳිනවා කියලා. ඒක මනසෙන් උපද්දවලා දෙන ඒ මොහොතට ආවර්ජනය කළා දෙන අර සංකල්පිත තුලින් මවලා දෙන ස්වභාවයක් මිසක යථාර්ථයේ ඒ මොහොතේදී ස්පර්ශ දැනීම මාත්‍රයට ගන්ධය දැනගත්ත මාත්‍රයක් තියේ ස්වභාවයක් තියේ එතනින් එහාට අපිට පණවන්න දෙයක් නැහැ ඊට පස්සේ අපි හිතනවා තිබුණු දේම පෙනුණා පෙනුන දේම ඇල්ලුවා අල්ලපු දේම ඉඹලා බැලුවා ගඳ සුවඳ වින්දා ඒ ඉඹලා බලපු දේම මට දැන් කාලා රස විඳින්න පුළුවන් කියලා දැන් මොකද කරන්නේ අඹ ගෙඩිය හපලකයි අපි තෝරගන්නට වටින කාරණාවක් තියෙනවා ඒ කන මොහොතේදී අපිට හිතෙන්නෙම පෙනිච්ච අඹ ගෙඩිය අල්ලලා සුවඳ විඳලා මම දැන් ඒක හපලා ඒකේ රස විඳිනවා කියන තැනකුයි ලෝකේ හම්බ වෙන්නේ. හැබැයි මේක ලෝකේ පැත්තෙන් හරේ. හැබැයි අතහාර්ථයේ පැත්තෙන් ගත්තට පස්සේ අපිට තේරෙනවා වර්ණ සටහන්නේ රසයක් තිබුණෙත් නැහැ. ගන්ධ සටහනේ රසයක් තිබුණෙත් නැහැ. කයට දැනිච්ච මාත්‍රය තුල දැනීම මාත්‍රයේ රසයක් තිබුණෙත් නැහැ. දිවට රසය ගැටිච්ච මොහොතේදී දිව්‍යා විඥානයක් ඉපදිලා මේ තුන් දෙනාගේ ස්පර්ශයෙන් ඒ මොහොතට දැනගත්ත මාත්‍රයක් තියෙයි. ඒ කහපාට අඹගෙඩිය රස කියලා සිහි කරලා මනසින් උපද්දලා දෙන ස්වභාවයක් තියෙනවා ගති ස්වභාවයක්. හැබැයි යථාර්ථය ඒ දිවට රසයේ ස්පර්ශ විච්ච මාත්‍රයත් එක්ක පහළ විච්ච චක්කු විඥාණයෙන් තුන්දෙනාගේ ස්පර්ශයෙන් නිසා වේදනා සංඥා දෙකක් නිසා රස දැනගත් ස්වභාවයක් මාත්‍රයක් මේ මොහොතේ තියෙනවා. එහෙනම් ඔන්න අපි තෝරගත්තා පවතින අඹ ගෙඩියක් තියෙනවා ඒ අඹ ගෙඩිය මම දැක්කා. ඒත් අඹ ගෙඩිය අනාදිමත් කාලයක ඉඳලා තිබුණු එකක්. ඒක අනාගතයටත් පවතින එකක්. ඒ අඹ ගෙඩියෙම මම ඇල්ලුවා. ඒකෙම මම ඉඹල්ලා ගඳ සුවඳ වින්දා. ඒකම මම කටේ දාලා හපලා රස වින්දා කියන තැනකින් ලෝකය දකින්නකොට ලෝකේ පරිහරණය කරනකොට අපිට හම්බෙන්නෙම ඝන සංඥාවෙන් පුජ්‍යල සංඥාවෙන් පවතින අඹ ගෙඩියක් පරිහරණය කරන්නට පුළුවන් සත්වයේ පුජ්‍යලයක් ඉන්නවා කියන පුජ්‍යල දෘෂ්ටියෙන්මයි. එහෙනම් අපි නිතරම තෝරගන්නට ඕන කාරණාවක් තියෙනවා. නාම රූප ප්‍රත්‍යයෙන් දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා ටිකක් පවතිනවා හට ගන්නවා. එනම් දිට්ඨ කියන මට්ටමින් පෙනීම කියන මට්ටමින් විතරමයි අපිට ඇහැ පනවන්නට පුළුවන්කම තියෙන්නේ රූපය පනවන්නට පුළුවන්කම තියෙන්නේ ඇහිම කියන මට්ටමින් විතරමයි අපිට පුළුවන්කම තියෙන්නේ කන පනවන්න, ශබ්දේ පනවන්නත් රස දැනීම කියන මට්ටමින් විතරමයි අපිට දිව පනවන්නත් රස පනවන්නත් පුළුවන්කම තියෙන්නේ. ගන්ධය දැනීම කියන මට්ටමින් විතරයි නාසය පනවන්නත් ගන්ධය පනවන්නත් පුළුවන්කම තියෙන්නේ. අහු වෙනවා තද ගතියක් උණුසුම සීතලක් කියලා පනවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දැනෙන මාත්‍රයෙන් පමණමයි කය පනවන්නත් පොට්ටබ්බ ධර්මයේ පනවන්නත් පුළුවන් ඒ දැනෙන මාත්‍රයෙන් විතරමයි. යම් සිහි වෙන බවක් ඇත්තම් සිතක් ගොඩ නැගෙන බවක් ඇත්තම් ඒ තුලින්ම පමණයි අපිට මනත් ධම්මත් කියන කාරණාව පනවන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙනම් දැන් ඔන්න අපි තෝරගත්තා ඇහැ නැති තැනක රූපය ගැන කතා කරන්න බෑ කන නැති තැනක ශබ්දය ගැන කතා කරන්න බෑ දිව නැති තැනක රස කතා කරන්න බෑ ගන් නාසය නැති තැනක ගන්ධ කතා කරන්න බෑ කය නැති තැනක පොට්ටබ්බ කතා කරන්නත් බෑ. දිට්ඨ සුතමුත්ත විඤ්ඤාත කියන දැනීම නැති තැනකදී ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රස කය පොට්ටබ්බ කියන ධර්මතා ගැන කතා කරන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් නිතරම තෝරගන්නට වටිනවා පවතින රූපයක් තියෙනවා කාලාන්තරයක් තිස්සේ ඒක මොහොතක් මොහොතක් පාසා කැඩි කැඩි බිඳි බිඳි විපරිණාමයට යනවා කියන තැනකින් ලෝකේ පරිහරණය කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පරිහරණය කරනවා කියන එක. දුක පරිහරණය කරනවා කියන එක. ඒ තාක්කල් මොකද්ද වෙන්නේ? බාහිර තිබෙන ලෝකයක ඒ ලෝකේ පරිහරණය කරන මම ඉන්නවා. ඒ තාක්කල් ඒ ලෝකේ කැඩෙනකොට කුඩු වෙනකොට බිඳෙනකොට විපරිණාමයටපත් වෙනකොට දුක හට ගන්නවා. ඇයි? දුක හට ගන්න හේතු තියෙනවා. ඔද මට හම්බුච්ච ලෝකයකුත් තියෙනවා ඒ ලෝකේ මමත් ඉන්නවා. එහෙනම් තෝරගන්න. මමයි මගේයි කියලා අපි පනවනව නම් පනවලා තියෙන්නෙම ඒ මොහොතට හටගත් දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන දැනීම මාත්‍රෙන් පිට මමෙක් පනවන්නට පුළුවන් කමක් නැහැ. ඇස ඇතිකල්ලිම රූපය ගැන කතා කරනවා වගේම පෙනීම ඇතිකල්හිමයි ඇහැ රූපය ගැන කතා කරන්න වෙන්නෙත් ඒ පෙනීම මට්ටමෙන්මයි මට පෙනුණා කියලා දනවන්න පුළුවන්කම ලැබෙන්නේ. මට ඇහුණා මට දැනුණා කියලා ditta sutamuta විඤ්ඤාත මාත්‍රයෙන් පනවනවා මිසක් එතනින් එහාට ගිහිල්ලා ඉන්න මමෙක් ගැන හෝ නැති මමෙක් ගැන නෙවෙයි කතා කරන්නේ ditta sutamuta විඤ්ඤාත කියන තැනකින් මේ ලෝකය ගැන කතා කරන්නේ එනම් පවතින හැක් කනක් නාසයක් දිවස් ශරීරයක්වත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශයක්වත් ගැන කොයිම මොහොතකවත් බුද්ධ දේශනාවේ කතා කරලා නැහැ. කතා කරලා තියෙන්නෙම උපදින ධර්මතාවයක් පිළිබඳව. එහෙනම් ඔන්න අපිට දැන් තෝරගන්න මට්ටමක් තියෙනවා අවබෝධ කරගන්න මට්ටමක් තියෙනවා. කොයිම මොහොතකවත් වර්ණ මාත්‍රයක් අරඹේලා අපි කහපාට කොළපාට නිල්පාට අම්මා තාත්තා දුව පුතා ගස්ගල් කියලා පනවන්නෙම මනසෙන් චක්කුසෝත ගාන දිව්‍යා කාය කියන විඥාන හරහා ගත්ත වූ මතක සටහනක් මේ මොහොතේ ආවර්ජනය කළ දීමක් පමණයි. එහෙම නැත්නම් තිබුණු දෙයක් ආවර්ජනය කරනවත් නෙවෙයි. මේ මොහොතේදී ඒ ආවර්ජනය සිද්ධ වෙන්නේ මේ මොහොතේ ස්පර්ශය නිසා. එහෙනම් ඔන්න අපිට තෝරගන්න වටින අවබෝධ කරගන්න වටින ගැඹුරු කාරණාවක් තියෙනවා මෙතනදී. ඒ කාරණාව තමයි අපිට කොයිම මොහොතකවත් බාහිරෙන් ගහක් ගලක් හම්බුනේ නැහැ කියනකොට අපිට ගස්ගල් කියලා අර වර්ණ සටහනේ ඡායා මාත්‍රය අරඹෙලා මෙනෙහි කරන දෙයක් තියනකොට මෝහෙන් මුලාවෙන් යුක්තව ඇතුළේ ඉඳලා කෙනෙක් එළියේ තියෙන ගහක් දකින්නවා කියලා අර වර්ණ මාත්‍රයේ පැත්තට අපි ගහ ඇදලා දාගන්නවා ඊට පස්සේ අපිට ඒ මෙනෙහි කළා දෙන මාත්‍රයට අපි රැවටිලා මම විසින් එළියේ පවතින ගහක් දැක්කා ගලක් දැක්කා ගෙයක් දැක්කා කියන මෝහේ පැටලෙන්න පටන් ගන්නවා මුලාවේ පැටලෙන්න පටන් ගන්නවා එහෙනම් අපි තෝරගන්නට වටින කාරණාවක් තියෙනවා මේ හැම මොහොතකම වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ගැන කතා කරන්නෙම ඇහැ කන නාසය දිව ශරීරයක් තියෙන තැනමයි. ඒ තුලින් චක්කුසෝත ගාන දිව්‍යා කාය කියන විඥානයක් පහළ වෙලා ඒ තුන්දෙනාගේ ස්පර්ශයෙන් දැනගන්න දැනීම මාත්‍රයක් ඡායා මාත්‍රයක් වගේමයි අපිට වර්ණසටහන හඳුනා ගැනීම ඒ වගේම ශබ්ද සටහන, ගන්ධ සටහන, රස සටහන, පොට්ටබ්බ සටහන හඳුනා ගැනීම. ඒක පෙනීම මාත්‍රයක්, ඇහිීම මාත්‍රයක්, දැනීම මාත්‍රයක් විතරමයි. හැබැයි මෙන්න මේ පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න ටික අපි තෝරගන්නට වටිනවා. නිරන්තරයෙන්ම පෙර අවිද්‍යා කම්ම නිසා ගොඩනැගුණා වූ කර්මයට අනුකූලව කම්මා විපාකා වත්තන්ති කියපු ආකාරයට ඒ විඥානයේ නානාත්වයක් හටගෙන පහළ වෙන අපි ගත්තොත් එහෙම කෙනාගේ කෙනාගේ පැත්තෙන් කියලා කතා කළොත් මේක තෝරගන්න පහසුවට ඒ දැන හඳුන ගන්න ස්වභාවයේ වෙනසක් තියෙනවා. අපි තෝරගන්න ඕනේ නිතරම ඒ දැන හඳුනගන්නේ ස්වභාවයේ වෙනසක් එකිනෙකට එකිනෙකට පවතිනවා කියනකොටම අපි දකින්නට ඕන එතනම තියෙනවා පවතින ලෝකයක් තිබුණා නෙවෙයි ඉපදෙන ලෝකයක් තියෙන්නේ කෙනෙක් කෙනාගේ පැත්තෙන් ගත්තට පස්සේ කෙනාගේ කෙනාගේ පැත්තෙන් ගත්තට පස්සේ මුණ ගැහෙන උපදින ලෝකයේ එකම ලෝකයක් නෙවෙයි ඒ මොහොතේදී ගොඩ නැගෙන පංච උපාදානස්කන්ධයමයි ලෝකය කියලා දකින්නට ඕන. පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නට මගක් තිබෙයි නම් ඒ මිදෙන්නට තියෙන එකම මග තමයි රූපේ යථාර්ථය දැකගන්න එක. රූපේ අතාරතය දකිනකොටයි අපිට මේ රූපයේ අරඹයලා ගොඩනැගින පුජ්‍යල දෘෂ්ටියෙන් මමත්වයෙන් මිදෙන්නට පුළුවන් නුවණ පහළ වෙන්නේ මිදෙන්නට පුළුවන්කම ලැබෙන්නේ එහෙනම් ඔන්න අපි තේරුම් ගත්තා ලෝභ දේශ මෝහ හෝ අලෝභ දේශ අමෝහ ආදී කරගත්ත රූප මාත්‍රයක් රූප නිමිත්තක් කොයිම මොහතකවත් මුණ ගැහිලා නැහැ. ඒක ditta සුතමුත්ත විඤ්ඤාත මාත්‍රයක් පමණමයි. විඥානේ නානාත්වයට අනුව පෙනෙන විදිහේ දැනෙන විදිහේ වෙනසක් තියෙනවා. සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා ආදී වශයෙන් වෙනසක් තියෙනවා. හැබැයි ඒක සුඛ හෝ වේවා දුක්ඛ හෝ වේවා උපේක්ෂා හෝ වේවා කොයිම මොහොතකවත් ඒක පෙනීම පෙනීම මාත්‍රයෙන් ඇහිම ඇහිම මාත්‍රයෙන් දැනීම දැනීම මාත්‍රයෙන් අඳුන ගන්නට බැරි වුණොතින් ඒ ආරම්භයලා පුජ්‍යල දෘෂ්ටිය ගොඩ නැගිලා පංච උපාදානස්කන්ධ ලෝකයට අහු වෙලා අන්න එතනින් ගොඩ නැගෙනවා ලෝභ දේශ මොහ අලෝභ ආදී හේතු මතු සසර උපතට හේතුකාරක වෙන එන අවිද්‍යා සහගත මනසකින්මයි ලෝභ දේශ මොහ අලෝභ ආදී සමෝ ආදී හේතු යෙදෙන්නට පුළුවන්කම තියෙන්නේ. විද්‍යාව පහළ කරගත්ත තැනකදී රූපේ යථාර්ථය ඇති සැටියෙන් දැකගත්ත දවසකදී රූපේ තුල පුජ්‍යල භාවයක් නොමැති තැනකින් පවතින රූපයක් පිළිබඳ නෙවෙයි ඉපදෙන රූපයක් පිළිබඳවත් මේ මොහොතේදී පෙනී මාත්‍රයට ඉපදිලා ඒ පෙනීම නැති වෙනකොට නිරෝධ වෙන රූපයක් මිසක ඊයේත් පැවතිච්ච අදත් පවතින හෙටත් පවතින රූපයක් කියන තැනකින් නොදක මේ රූපේ යථාර්ථය දැක්කොත් අන්න එදාට ලෝභ දේශ මොහ අලෝභ අධේස අමෝහ ආදී අවිද්‍යා සහගත මනසෙන් ගොඩ නැගෙන්නට තිබුණු පංච උපාදානස්කන්ධ ලෝකයේ නිරෝධ කරන්නට පුළුවන්කම ලැබෙනවා. එනම් පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්නට නම් මේ රූපයෙන් මිදෙන්නට ඕන. රූපේ ඇත්ත ඇති සැටින් දකින්නට ඕන. අපි අද දවසේදී සාකච්ඡා කරන්නට යෙදුනේ සබ්බන් රූපන් හේතු අහේතුකන් හේතු විප්පයුත්තන් කියපු කාරණාව. එහෙනම් අපි මෙතනදී කතා කළා කිසිම රූපයක ලෝභ දේශ මොහ අලෝභ දේශ සමෝහ ආදී හේතුවක් උපදින්නේ නැති බව. එහෙම නැත්නම් කිසිම රූපයක් දිහා බලාගෙන කාටවත් ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ උපද්දවන්ට බැරි බව මොකද ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ උපද්දවන්ට හේතුවක් රූප තුල යෙදිලා නැති නිසා මේක බොහොම ගැඹුරු කාරණාවක් හැබැයි මේක කොයිතරම් ගැඹුරු වුණත් මේ කාරණාව නුවණින් ගෝචර කරගත් දවසට තේරෙනවා අප ඉදිරියට මුණ ගැහෙන වර්ණ සටහන කවම කවදාකවත් පුජ්‍යල ස්වභාවයක් වෙන්නෙත් නෑ. ඒ මුණ ගැහෙන වර්ණ සටහන අරඹේලා දැනගන්න දිත්‍ත මාත්‍රයට පෙනී මාත්‍රයට මම දැක්කාය කියන මුලා සහගතය තුල ඉඳලා මනසින් සිහි කළා දෙන සංකල්පිත ටික ගහගල අම්මා තාත්තා කියන ටික ඒ වර්ණ සටහනේ තිබුණු දෙයක් බවට මුලාවෙන් හඳුනාගත් නිසාමයි ඉන්න අම්මා වෙනුවෙන් ඉන්න තාත්තා වෙනුවෙන් තියෙන ගහක් වෙනුවෙන් ලෝභය, ద్వේෂය, මෝහය, අලෝභය, අද්වේෂ, සමෝහය උපදින්න හේතු ගොඩ නැගුණ හේතු පහළ වුණේ. එහෙනම් මේ බුද්ධ දේශනාවේ කොයිම මොහොතකවත් ඇත කියන අන්තයෙන් ගන්නත් බෑ නැත කියන අන්තෙන් ගන්නත් බෑ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්‍යති හේතු ඇති කල්ලිහිම ඒක විද්‍යාමාන වෙනවා හේතු ගෙවිල යනකොට ඒක නිරෝධ වෙලා යනවා මෙන්න මෙවැනි තැනකින් මේ වගේ තැනකින් උයි අපිට නිතරම ධර්මයේ කතා කරගන්න විග්‍රහ කරගන්න වෙන්නේ. ඉතින් මේ ධර්ම කාරණා ඉදිරියට අපි කතා කරගෙන යනකොට තව තවත් මේ කියන කාරණාව පැහැදිලි වෙන්න පටන් ගනී තේරෙන්න පටන් ගනී අපි මෙතුවක් කාලයක් පැවතිච්ච ලෝකයක ඉපදිලා පවතින ලෝකයේ තුලම ජීවත් වෙලා ලෝකයේ තියෙන නැද්දිම මැරිලා යනවා කියන තැනින් ලෝකේ පරිහරණය කරලා කරලා ඒ අවිද්‍යාව සහගත මනසට මේ කාරණාව හඳුනගන්න ලේසි වෙන්නේ නැහැ. මේ කාරණාව තෝරගන්න පහසු වෙන්නේ නැහැ. ටික ටික ටික ටික මේ දහම් අවබෝධය තුලින් ඒ අවිද්‍යාව සහගත දැක්ම දුර වෙලා රූපේ යථාර්ථය විනිවිද දකින්නකොට පිරිසිඳ දකින්නකොට තේරෙන්න පටන් ගනී මේ බුද්ධ දේශනාවේ කතා කරන්න යථාර්ථය නම් තියෙන රූපයක් මම දැක්කා ඒ තියෙන රූපේ මම විසින් ඇල්ලුවා අල්ලපු රූපය ඉඹලා බලන්න පුළුවන් විඳින්න පුළුවන් කියන තැනක් නෙවෙයි කියලා එහෙම වුණොතින් දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තම් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් වෙන්නේ නැහැ. දැකීම දැකීම මාත්‍රෙන් ඉවර වෙන්නේ නැහැ ඇයි? කාලයක් තිස්සේ පැවතිච්ච එකක් දැක්කේ. ඒ දැකපු එක මතුවටත් පවතිනවා. ඒ නිසා ඒක රැක ගන්න ඕනේ, ඒක අල්ලන්න ඕන. ඒක ඇසුරු නිශ්චය කරගෙන මට විඳින්න පුළුවන් ඉඳින්න පුළුවන් කියන තැනකටපත් වෙනවා. පුජ්‍යලත්වයෙන් බැඳිලා විඥානයේ මායාකාරීත්වයෙන් දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන ධර්මතාවය වහලා දාලා පෙනීම පෙනීමෙන් ඉවර කරගන්න තිබුණු නුවණ නැති වෙලා ගිහිල්ලා ඇහිම ඇහිමෙන් ඉවර කරගන්න තිබුණු නුවණ නැති වෙලා ගිහිල්ලා දැනීම දැනීමෙන් ඉවර කරගන්න තිබුණු නුවණ නැති වෙලා ගිහිල්ලා. සිතීම සිතීම මාත්‍රෙන් ඉවර බව තෝරගන්න තිබුණු නුවණ නැති වෙලා ගිහිල්ලා. එහෙමනම් අපි තෝරගන්න ඕන මෙන්න මේ ගැට ගැහිල්ල නිසා මෙන්න මේ ගැටේ වෙන් කරලා විභජ්‍ය වාද කරලා බෙදලා බලන්න බැරි විච්ච නිසාම පැවතිච්ච ලෝකයක අදත් පවතින ලෝකයක හෙටත් පවතින ලෝකයක ජීවත් වෙන මම කියන සක්කාය දිට්ඨියේ පැටලිලා දුකට කොටු වෙලා කැඩෙනකොට කුඩු වෙනකොට බිඳිනකොට දුකයි දුකයි කියන ඇයි කැඩෙන්න කුඩු වෙන්න බිඳෙන්න ලෝකයක් මුණගැහිච්ච නිසාත් කැඩෙන්න කුඩු වෙන ලෝකයේ බිඳෙන ලෝකයේ මුණගැහුනේ මට නිසාත් ඒ ලෝකේ පරිහරණය කරන හැම මොහොතකදීම කැඩෙනකොට කුඩු වෙනකොට බිඳෙනකොට වය වෙනකොට අන්න දුක එනවා. එනම් බුදුරජාණන් වහන්සේ උදේවැය දකින්නට කියලා පෙන්වුවේ මේ බාහිර වස්තුන් කැඩිලා කුඩු වෙලා බිඳිලා යන තැනකින් නොවන බවත් පංච උපාදානස්කන්ධයේ උදාවීමත් වයවීමත් බවත් නුවණෙන් දකින්න පුළුවන් නම් පෙනීම ඇහිම දැනීම කියන මාත්‍රය උදා වෙන මොහොතදී ලෝකේ උදා වෙන බවත් ඒ පෙනීම ඇහිම දැනීම කියන කාරණාවේ හේතු ගෙවිල යනකොට නැති වෙලා යන තැනදී ලෝකේ වය වෙන බවත් එහෙනම් මේ පෙන්න්නේ ලෝකංච පජානාති ලෝක සමුදයංච පජානාති ලෝක නිරෝධංච පජානාති ලෝක නිරෝධගාමිනී පටිපදංච පජානාති කියපු තැන පංච උපාදානස්කන්ධයමයි ලෝකයේ විදිහට පෙන්වන්නේ. පංච උපාදානස්කන්ධය උදාවීමමයි ලෝකේ උදාවීම විදිහට පෙන්වන්නේ. මෙන්න මේ උපාදානය නිරෝධ කරන්න නුවණක් පහල කරගත්ත නම් ඒකයි නිරෝධය. එහෙනම් ඒ නිරෝධගාමිනී පටිපදංච පජානාතිකව මේ රූපයේ ඇත්ත ඇති සැටියෙන් දැකගෙන පංච උපාදානස්කන්ධයෙන් මිදෙන සත්වපුජ්‍යල ස්වභාවයෙන් මිදෙන රූපේ යථාර්ථය ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ අමෝහ උපද්දවන්ට හේතු නැති බවකින් නැති තැනකින් දැකලා මේ රූපයට කොටු වෙන්න මුලාවට පත් වෙන තැනින් මිදෙන්ටයි මේ දහම් න්‍යාය පෙන්වන්නේ. එනම් ආස්වාද විදිහට යමක් පෙන්නලා දෙනවා නම් නිතරම පෙන්නලා දෙන්නේ මේ විඥානයේ මායාව තුලින් ඒක රූපේ තිබුණු ධර්මතාවයක් නොවන බවත් පෙර අවිද්‍යා කම්ම නිසා මේ මොහොතේදී දැනෙන මාත්‍රයක් බවත් ඒක දැනීමෙන් පෙනීමෙන් ඇහිීමෙන් ඉවර වෙලා යන එකක් බවත් පෙර තිබුණු එකක්වත් අනාගතයට යන එකක්වත් නොවන බවත් තෝරගත් දවසට නුවණ පෑදෙයි ආස්වාද කියන තැනට කොටු වෙන්නේ නැතුව ඉන්න. ආස්වාදයට කොටු වුණා කියලා කියන්නේ ආදීන වේට අහු වුණා කියන එක. එහෙනම් දුකට මැදි වුණා කියන්නේ දුක සමුදයට අහු වුණා කියන එක. එහෙනම් ආස්වාදී දුක වශයෙන් උත් ආස්වාදයට කොටු වීම දුක සමුදය වශයෙන් උත් දැක්කනම් එහෙනම් දුක්ඛ සමුදය කියලා කියන්නේ ආදීනවේ භවම තෝරගත්තනම් මෙන්න මේ දර්ශනය හරහා පුළුවන් වෙයි අපිට ආස්වාදයේ තුලින් ගොඩ නැගෙන්නා වූ ආදීනව කන්දෙන් මිදෙන්නට නුවණ පහල කරගන්න ආස්වාදේ අතහාර්ථය දැකලා ආදීනවයට කොටු නොවේ නිස්සරණය කරන්නට නුවණ ඥානය පහල කරගන්නට පුළුවන් වෙයි. එමනම් මේ මොහොතේදී උත්සාහවන්ත උනේ රූපය සබ්බන් රූපන්න හේතු අහේතුකං හේතු විප්පයුත්තන් කියපු තැනකින් රූපේ හේතු නොයදෙන බව කතා කරන්නට රූපය තුල කිසිම මොහොතක සසර ගමනට වැටෙන්න කිසි හේතුවක් නැති බවත් අවිද්‍යා සහගත මනසකින් ලෝකේ පරිහරණය කරන නිසා දැක්මකින් ලෝකේ පරිහරණය කරන නිසාම ඒ හේතු යෙදිලා සසර ගමනට ඇදගෙන වැටෙන බවත් අද දවසේදී සාකච්ඡා කරගන්නට යෙදුණා. එමනම් මේ උතුම් වූ ධර්මකාරණා කිහිපයේ සසර දුකෙන් එතර වන්නටම උතුම් නිවන් මඟ ප්‍රත්‍යක්ෂ කරගන්නටම ප්‍රඥා පෞරබ්භවටම පත්වෙත්වා ප්‍රඥා පාරමිතාවක් භවටම පත්වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝම මේ උතුම් වූ පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් වෙත්වා උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන ප්‍රඥාවම පහළ කරගනිත්වා හැම දිනාටම තෙරුවන් සරණයි